දෙවෙනි ප්‍රශ්නය කරන ලද අකුසල් කුසල් ඵල නොදී අහෝසි වන්නේ නැති බව බුදුහාමුදුරෝ දේශනා කර ඇති බව අසායත. මේ පැහැදිලි කරන ලෙස ඉල්ලමි. කාගේ හරි වැරදි ප්‍රකාශනයක් ඒ අහලා තියෙන. ඒ කියන්නේ කළ කර්ම අහෝසි කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා නැහැ. විශේෂයෙන් අභිධර්මයේ පැහැදිලි කරනවා ditta ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. අහෝසි කර්ම කියන්නේ මොනවද? ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දිය යුතු කොටස විපාක දෙන්නට පසුබිම සැකසුනේ නැතිනම් ඒවා ඊළඟ භවයක විපාක දෙන්න ඒවා අහෝසි. දෙවනි භවයේ විපාක දිය යුතු කර්ම විපාක දෙන්නට පසුබිම සැකසුනේ නැතිනම් ඒවා තුන්වෙනි භවයකට යන්නේ නැහැ අහෝසි වෙනවා. අපරාපරි වේදනීය වශයෙන් අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානකම් ඕනම අවස්ථාවක විපාක දෙන්නට පුළුවන් කොටස තමයි අපරාපරි වේදනීය ඒ කොටස විපාක දෙන්නට අවස්ථාවක් නොලැබී අපි අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවොත් එතනින් එහාට අර සියලුම කර්ම අහෝසි කර්ම හැටියටයි සැලකෙන්නේ. මොකද මේ පුද්ගලයා නැති නිසා ඒ සියල්ල එතනින් එහාට ඒ පුද්ගලයාට අදාළ නැති නිසා. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් එහෙම ප්‍රකාශ කළා නම් ඒක වැරදි ප්‍රකාශනයක්. ඒක බුදුදහමට අනුව නිවැරදිව අපි තේරුම් ගත යුත්තේ ওই විදිහටයි.